ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ඔක්ටෝබර් නගරේ පවත්වන වැඩමුළුවේ පළවෙනි දවසේ දවසේ ධර්ම දේශනා සඳහා කාලය එළඹිලා තියෙන්නේ සිළුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමානි භික්ඛවේ සංයෝජනානං කතමානි සත්ත අනුසයා කතමානි සත්ත අනුසයා අනුනය සංයෝජනං පටිඝ සංයෝජනං ditthi සංයෝජනං විචිකිච්ඡා සංයෝජනං මාන සංයෝජනං භවරාග සංයෝජනං අවිජ්ජා සංයෝජනං තීති කරකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේක සර්වචන්නාංශයේ විසින්ම කත්තුකම්මිතා ඥාණයෙන් යුක්තව තමන් විසින් ප්‍රශ්නයක් අහලා ඒ ප්‍රශ්නෙට උත්තර දෙන අවස්ථාවක්. ඒ කියන්නේ මේක සිවණක් පිළිස දැනගෙන හිටියොත් හොඳයි කියලා සර්වඥාන්සිට හිතිච්ච දෙයක්, වටන දෙයක්. මේක සඳහන් වෙලා තියෙන්නේ ත්‍රිපිටකයේ අඟුත්තනිකාය කියන පොතේ සත්තක නිපාතේ. ඒකට දීලා තියෙන නම සත්ත්ව සංයෝජන අනිසුත. සත්ත්ව සංයෝජන සූත්‍රය කියලා නමක් දීලා තියෙනවා. සංගීතකාරක ස්වාමීන් වහන්සේලා ආනන්ද මහා ස්වාමීන් වහන්සේ ප්‍රධාන. ඉතින් මේ සූත්‍රයේ තියෙන නැත්නම් ආරම්භයේදීම කියwidetilde කාරණාව තමයි මේක උගාක් ගැඹුරට භාවනා කරපු කෙනෙකුට හැර තමාට අදාළ වෙන්නේ නැහැ විස්තර කරාට තේරුම් ගන්නත් අමාරු. ඒ මොකද සර්වචනාංශයේ දේශනා කරලා තියෙනවා කෙලස් වට කෙලස් තට්ටු කෙලස් වර්ග තුනක් ඒකේ තේරුම් ගන්න ප්‍රධාන නැත්නම් තේරුම් ගන්න පුළුවන් එක තමයි මේ වීතික්කම වර්ගයේ කෙලෙස් නැත්නම් ඒවට කියනවා වීතික්කම භූමිය කියලා. අපි එදිනදා ජීවිතේ වැඩ කරනකොට පවතින සමාජ නීති රීති උල්ලංඝනය කිරීම. ඉතින් ඒක ඕනෑම සමාජයක දැක ගන්න පුළුවන් එකක්. ඉතින් එයින් වැළකෙන්න පුළුවන් නම් වීතික්‍රම කෙලෙස් වලින් වැළකෙන්න පුළුවන් නම් ඒ සමාජයේ මා පුදුමාකාර සාන්තිකර තත්වයකටපත් වෙනවා. ඔක්කොමලා ඒක පිළිගන්නවා. ලෝකෙම පිළිගන්නවා. ඒක හිමයි කියලා. නමුත් එක්කෙනෙකුටවත් බෑ. ඒ තමන් බලාපොරොත්තු වෙන මට්ටමට ඒ වීතික්‍රමණයේ නොවි උල්ලංඝනයේ නොවි කටයුතු කරනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ජන විඥානයේ තියෙන අදහසක් තමයි දැනගත්තට ඉවත් කරන්න ඕන වුණාට ඇත්තටම තමයි බහැලා කටයුතු කරත් කරගන්න අමාරුයි. ඉතින් මේ නිසා ඒ වීතික්කම කෙලස් ගැන මේ මාත්‍රකාව ගැන වැඩිපුර හදාරන්න හදාරන්න බයක් ඇති වෙනවා, චකිතයක් ඇති වෙනවා. නැත්නම් ඒ සීලය පිළිබඳව තමන්ගේ ක්‍රියාකාරකම් මදි කියලා පශ්චාත්තාවපයක් Tamanට දෙස්තින ගතියක් ඇති වෙනවා. ඒකට අපි සදාචාරවාදී කියලා කියනවා. ඉතින් ඒ නිසා අපි වීච කෙලස් ಜಾති තුනක් තියෙනවාය. වීතික්‍රම භූමි, පරිඋත්ථාන භූමි, අනුසේ භූමි කියලා. ඒකෙදි අඩුගානේ මේ පිට ලෙල්ලේ තියෙන ටික. නැත්තම් ප්‍රසිද්ධ ටික. අනත් කාටත් පේන ටික පිළිබඳව දැනගන්නකොට ඒ විශේෂයි මට නැත්නම් මේ සාසනීය කරන මට මට ඕනේ මට්ටමට සතුටුදායක මට්ටමට කරගෙන යන්න බෑ. ඒ නිසා මේ නිසා සාසනීය කටයුතු කර නැත්තඳ ඒක විදිහක උද්දච්චයක් තියෙනවා, විශ්ීමක් තියෙනවා. සිල් නොරකින්නන්න වඩා. ඉතින් මේක හුඟක් වෙලාවට අපි තේරුම් ගන්නෑ, තේරුම් ගන්නවනම් තේරුම් ගන්නේ අවාසිය. ඉතින් ඒ නිසා සීලය කියලා එකක් තියෙනවා. ඒ ඒ ඒ බේත තියෙන්නේ මේ කයින් වචනෙන් විචක්‍රමණය වෙන කෙලස් වලට ඒවට නමක් දීලා තියෙනවා. විචක්‍රම කෙලස් කියලා. එහෙම නැත්නම් උල්ලංඝනය වෙනවා කියන සමාජ නීති උල්ලංඝනය වෙනවා කියන. ඉතින් අපිට සමාජ නීති නැතුව ජීවත් වෙන්න බෑ. නමුත් අපි අතින් නිතර නිතර මේක උල්ලංඝනය වෙනකොට මේ විදිහට සීලය පිළිබඳ දැන ගැනීම චිත්ත පීඩාවකට එහෙම නැත්නම් මානසික අසහනයකට තුරු දෙනවා කිව්වොත් ඒක නම් යථාර්ථයේ බුදුහාමුදුරු ලෝකෙ ඉපදීම හොඳ දෙයක් කියලා කියන්න බෑ. බුදුජානනාති ප්‍රතිචි නැති වෙලා තුව ගාණක් නැහැ, දන්නෙත් නැහැ. ඔහි හැගුම් උදාහරලා කටයුතු කරනවා. ඉතින් එතකොට අපිට අර කියන විදිහට ගිල්ට් එකක් එහෙම නැත්නම් මම මේ මේ වගේ දෙයක් මට කරගෙන යන්න බෑ වුණා කියලා බැරි වුණා කියලා මම සමාදාන වුණාට මට මේක කරන්න බැරි වුණායි කියලා ඇති වෙන ඒ තමන් පිළිබඳ විචනාත්මක ගතිය සමාජයේ හරස්කඩ බැලුවොත් පේන තියෙන්නේ වරදොල තේරුම් ගන්න තියෙන්නේ. නමුත් ඒක උනන්දු කරවීමේ අදහසින් නැත්නම් සීලයක් රකින්න කවුරු හරි උනන්දු කරවන්න ඕන. අපේ හිත මුරුද හිත කැමති නැහැ සීල් රකින්න. ඒ වගේම යා නිදහසට කරු හොයනවා. සිල්වද සමාදන් කෙරුවොත් සැක ගන්න බැරි නිසා නරක ඉන්නේ කරාමයි කියනවා. ඉතින් එහෙම පිරිසක් නේ ලෝක ජනගහණය වැඩි පිරිසක්. ඒ නිසා ඒ යත්තන්ට යට නතු වෙලා යට වෙලා ජීවිතේ විශාල සත්පුරුෂ මණ්ඩලෙ ඉන්නවා. දන්නේ නැතුව කියලා දෙන්නේ නැති නිසා. ඒක නිසා ඒක පොඩක් පැහැදිලි කරලා දෙන්න ඕනේ. මේ සීල ශික්ෂාව බුදුජාන් වහන්සේ පණවල තියෙන්නේ Taman විශ්ින් Taman අර ගන්නවා මිසක්ක කවුරුත් දීප ගන්න නෙවෙයි. ඒකට කියන්නේ සමාදාය සික්ඛති සික්ඛාපදේති. තමා විසින්ම තමන්ට ඉදිරි ගමනට තියෙන බාධක දුරු කිරීම සඳහා මේ විදියට සිල්පද සමාදන් වීම බුදුචාන් වහන්සේගේම අනුග්‍රහිත සූත්‍රය හැටියට විස්තර කරන්නේ මේ ඉදිරි ගමනට ලොකු අනුග්‍රහයක් කියලා. බුදුජානනාංශය සඳහන් කරනවා අපිට බොහොම ඈතයි වගේ පේන මේ චේතුඵල විමුක්තිය ප්‍රඥාඵල විමුක්තිය චේතුඵල විමුක්ති සමාපත්තිය ප්‍රඥාඵල විමුක්ති සමාපත්තිය ළඟා කරන්න නම් පළවෙනියෙන්ම මේ සීල අනුග්‍රහිතය කරන්න ඕනේ. මේ සීල අනුග්‍රහිතය කිරීමෙන් අපි මේ වගේ තැනකට ඇවිල්ලා සතුම් මරණ අවස්ථාවක් අපිට නෑ. කාමීත්‍යාචාරය කරන රකම් කරන්නේ බොරු කියලා මිසතුන් පරිවචන කියන අවස්ථාවක් නැහැ. අන්නේ తত্ত্বය ඇති කරගෙන අපිට පුළුවන් නම් සතුටු වෙන්න ප්‍රමෝද වෙන්න ගෙදර තුරේ ඉන්නකොට අපිට එහෙම සාතිකයක් දෙන්න බෑ. කොයි වෙලාවෙ සතෙක් මැරෙයිද කියලා කියන්න බෑ. අන්සතු දෙයක් කණීද කියලා කියන්න බෑ. තව කෙනෙක් දැකලා රාගයක් පහළ වෙයිද නැද්ද කියන්න බෑ. බොරු කියලා මිශ්‍රචන පරිසවචන පිටවද අපිට සාධකයක් නැහැ. නමුත් මෙහි ඇවිල්ලා අපි ඒ ටික කරගත්තා නම් ඒක හිත ඉස හිත ඔසවා තැබීමක් කියන්නේ. අපි ඊගාවට යන්න හදන පියවර සඳහා හිත ඔසවා තැබීමක්. ඒ නිසා සීල් සමාදන් වෙනවයි කියලා කියන්නේ Taman ඒ ප්‍රතිපදාවට බැසගත්තා වෙනවා. ඉතියේ ප්‍රතිපදාවට බැස ගැනීම හරහා අපි ආර්යනාංශල ගමන් කරන පාරට වැටෙනවා. ඒක දන්නවනම් ඒකම ප්‍රමෝදයට කරුණක් ඒ නිසා තමන් සමාදන්ව රකින්න සීල්පද දවසින් දවසේ දවසින් දවසේ ඒකට ගැළපෙන විදිහට ජීවත් වෙනකොට ඒ කෙනාට සියු ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා ඒක සඳහා ප්‍රයත්න කරන්න ඕනේ ඒ සඳහා ප්‍රතිපදාව රකින්න ඕනේ මට සිල්වන්ත වෙන්න ඕනේ කියලා නිකන් හිතයට හම්බ වෙන්නේ නැහැ මේ වගේ තැනක් හොයාගෙන සබ්‍රක්‍මචාරි වාසල හොයාගෙන ඒ කාලය ඉතිහායන ප්‍රතිපදාවට යොදාගෙන ටිකටම සිල් තමයි සිල් සමාදන්ව රකින්න ඕන. ඉතින් ඒ දහසකුත් වගකීම් බහර ඇතුව gedaraka dora kambudaruwan සහිතව කටයුතු කරන කෙනෙකුට මේ වගේ තැනට ඇවිල්ලා එක පැයක් දෙකක් තුනක් දවසක් දෙකක් ඉන්න පුළුවන්කමට අපි ශාසනය කියලා කියනවා. ඉතින් එහෙම අපිට මේ ශාසන නැති කාලෙක හදන්න බෑ. ඒ නිසා අපි සිල්පද සමාදන් වීම අනවශ්‍ය කරදරයක් ඔළුවේ තබා ගැනීමක් විදියට සලකන්නේ අපිට අවශ්‍ය නම් කුයි සිල්පදේ සමාදන් වෙන්න ඕනේ නැත්te කියලා Tamanට තීන්දුව කරගන්න පුළුවන් ඒ නිසා කවදාකවත් තව කෙනෙකුට මෙන්න මේ විදියට සිල්පද සමාදන් වෙන්න ඕනේ කියලා බලපෑම් කරන්න යන්න තරකයි ඒ කෙනාට කියලා දෙන්න සිල්පද සමාදන් වුණොත් මෙන්න මේ මේ වගේ ආනිසංස ලැබෙනවා කියලා ඉතින් ඒකෙ වෙන්නේ පළවෙනිම දේ තමයි තමයි හිතපු தත්ත්වේ උසස් தත්ත්වයකටපත් වෙනවා ඊට පස්සේ තමයි සීලානුගහිතෙන් යම් මට්ටමට ආපු කෙනාට තමයි සුතානුගහිත ලැබෙන්න ඕනේ සර්වඥාන්සේ ආයත දේශනා කරපු සූත්‍ර තියෙන ඒව අනුකම් දෙන්න දිතරකදී වැඩ කරනකොට උඟක් අමාරුයි තිබුණත් මේ වගේ මං සඳහාම කියන බණක් වෙන්නේ නැහැ නේක කවුරු හරි වෙනුවෙන් කියන බණක් ඇහෙන බණක් වටපත් වෙනවා. මේ වගේ දැනට ආපුවම දන්නවා අපි ඒ ඒ සඳහාමයි මන යොදාගන්නේ. ඒ නිසා ඒක ලොකු අදාළ භාවයක් තියෙනවා. ඒ ඒ බණට සීලයේ ඉඳගෙන ඒ බණ අහුම්කම් දෙනකොට ඒක අර්ථ සංහිතව පද ව්‍යංජන සංහිතව හොඳට කණේමාගෙන මුළු හදින්ම බණහනවයි කියන එකත් බන අහලම පුරුදු වෙන එකක් මිස මේ নানা ආකාර අද තියෙන මේ අද්ද දූෂණ මැද බනකට හිත යොදලා කියන කමාන. ඉතින් මෙතනදී අපි මේ බන සම්බන්ධ කරගන්න පුළුවන් තරම් ඒ නිසා අපි මේ කරගෙන යන භාවනා කාලසටහනට වැඩ පිළිවෙලට අදාළ වෙන කොටස් ටික විතරයි. හුදු සුත්තමේ ඥානයේ සඳහා නෙවෙයි. හුදු දැනුම සඳහා නෙවෙයි. ඒක අපි යොදාගන්නේ ඒ කරගෙන යන වැඩේට අදාළ වෙන තාලෙට. ඒ නිසා භාවනා කරන කෙනෙකුට ඇහෙන බණක් තාම මේ වගේ ක්‍රියාවලියක් පටන් ගත්තේ නැති කෙනෙකුට ඇහෙන බණත් අතර ලොකු වෙනසක් තියෙනවා. හරියට ගොඩ ඉඳලා පීනන්ට ඉගෙන ගන්න කෙනෙකුට ලැබෙන උපදෙස් සහ වතුරට බැහැලා පීනන කෙනෙකුට දෙන උපදෙස් අතර ලොකු වෙනසක් තියෙනවා. වතුරේ බැහැලා ඉන්න කෙනාට තේරෙනවා දිවෙල කපාගෙන යන්න ඕනේ. ගොඩ ඉන්න කෙනාට එහෙම අභියෝගයක් නැහැ. මේ දැනුමක් සඳහා පමණයි වෙන්නේ. ඒ නිසා මේ භාවනා කරන අයට සුතානුග්‍රහිතයක් අවශ්‍යයි. ඒ සුතානුග්‍රහිතය සඳහා අපි දවසේ පැයකමාරක විතර කාලයක් ගන්න. ඒක කොයි පැත්තෙන් බැලුවත් ඉතා විශාල කාලයක්. ඉතින් ඒකදී අපි පුළුවන් තරම් සම්බන්ධ කරගන්න බලනවා. මේ මාතෘකාවට මේ සූත්‍රය අරදී සඳහන් කරුණු අපේ මේ භ්‍රමචාරී ජීවිතයට සම්බන්ධ කරගන්න. ඊට පස්සේ සාකච්ඡා අනුග්‍රහයක් තියෙනවා. අපි අපි අපි වශයෙන් භාවනා කරලා අපි අපි වශයෙන් සාකච්ඡා කරනවා. මම භාවනා කරනකොට ඉඳගෙන ඉන්නකොට මෙහෙම වැටුණා. මම මෙහෙම ඇවිදිනකොට මට මෙහෙම වැටුණා. යනකොට එනකොට කනකොට බොනකොට මට මෙහෙම වැටුණා. මේකේ මොකද්ද මේ සතියේ තියෙන බවට ලක්ෂණය? මොකද්ද මේකේ අහුලගත් ගත යුතු කොටස් කියලා ඒ තමන්ගේ කමඨාන් වාතව සකස් කරනකොට ලොකු මේ තියෙන කර්ම කෝක වෙතත් ඒ කර්ම වලින් මොකද්ද තමන් අහුලාගත්තේ? ඒ අහුලාගත්ත ටික ඉදිරිපත් කිරීමේදී ඇති වෙන මේ sannivedana සක්‍රිය භාවය නැත්නම් sannivedana කුසලතාවය හොඳට තේරෙනවා මේ කමඨහං සුද්ධ නොකරන වෙලාවවල අපි කතා කරන දේවල් වල තියෙන වල්පල් ස්වභාවය මොන්නම හර පද්ධතියක්වත් නැහැ මේ කැලලා ඉතින් එතකොට වෙන්නේ මොකද? ඒකෙන් මේ අකුසල් සිද්ධ වෙනවා. මේකෙදී අපි මේ පැත්ත වහලා හිස් වචන සම්පප්පලාප කේලම් පරිස වචන බොරු වචන අයින් කරලා තමන් අස්පනා අපිට දැකපු දේ. එහෙම නැත්නම් භාවනා කරනකොට වැටහිච්ච දේ. ඉතින් ඒක ලියවෙන්න ඕනේ ඒක ආකාරයකට ඒක අද්දුරු ප්‍රත්‍යක්ෂයක් වශයෙන්. ඉතින් මේ අද්දුර ප්‍රත්‍යක්ෂය ඇති විදියට හෙලිකරන එක ඒක ආර්ය වෝහාරය කියලා කියන්නේ. ආර්ය භාවයට පත්වෙච්ච කෙනෙකුට විතරයි දුටු දේ දුටු හැටියෙන් කියන්න පුළුවන්. අහුණු දේ අහුණු හැටියෙන් කියන්න පුළුවන්. විඳපු දේ විඳපු හැටියෙන් කියන්න පුළුවන්. ඒ වගේම හිතපු දේ හිතපු හැටියෙන් කියන්න. අනිත් හැම කෙනාම ඒ දේවල් පලිප්පුවේ දාලා උපදාලා ආලවට්ටම් කරලා ඉදිරිපත් කරනකොට අහගෙන ඉන්න එක්කනට කියන කෙනා කියන්න බලාපොරොත්තු වෙන්නේ සිදු නොවන ගතිය තමයි අද මේ තාක්ෂණය ඊටාම දියුණු ලෝකේ තියෙන ස්වභාව. ඒකයි මෙච්චර රණ්ඩු. එච්චරයි මේ ඒකයි මේකේ කලකෝලහල තියෙන්නේ. එකක් කතා කරුවොත් දෙකක් ප්‍රශ්න. ඉතින් ඒක නිසා භාවනා කරන කෙනා කතා නොකරම ඉන්නෙත් නැහැ. එයා තමන් දැකපු දේ දැකපු විදිහට කියනවා. ඇහිච්ච දේ අහපු විදිහට කියනවා. ඉතින් ඒක ඒ ඉදිරිපත් කරන වார்த்தාව අපිට නැවත නැවත සාකච්ඡාවට නංව ගන්න පුළුවන් නම් ඒක අපිට මේ වගේ වැඩමුළුවට පැමිණීම නිසා ලැබෙන අතිරේක ලාභයක්. නමුත් මේ බුදු පඬි ස්වාමීන් වහන්සේ කියනවා එහෙම තමන්ගේ භාවනා වார்த்தාව ඉදිරිපත් කරලා වාරයේ පැමිණෙනකම් බලාගෙන ගියාම හරියට දත් දොස්තර කෙනෙක් ගාව ඉන්නවා වගේ තේරෙනවා දැන් ගත්තොත් විදිනවා ඩ්‍රිල් කරනවා වේදනාව දෙනවා එනිසා පොලිමේ ඉන්නේ දැන් මට අඬ ගහයි දැන් මට අඬ ගහයි කියලා සහුගෝ දෙනෙක් ඒ තමන්ට හම්බ වෙච්ච පළවෙනි පන්ති අත්දැකීම් ප්‍රකාශ නොකරන පැත්තට යනවා. ඉතින් මේක පුළුවන් තරම් මන්දෝත්හයි කරලා පුළුවන් විදියකට තමන් අත්දැකපු දේ එලිදරව්වක්. මේකට සමහර විටක පබොච්චාන්යක් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් වෙච්ච දේ වෙච්ච හැටියට කියන ගතියක් අරගෙන බැලුවොත් පුංචි ළමයින්ගේ ඒ වාර්තා සහ වැඩිහිටියන්ගේ වාර්තා අතර කැපී පෙනෙන වෙනසක් තියෙනවා. වැඩිහිටියෝ කිසිම කෙනෙකුට වෙච්ච දේ වෙච්ච හැටියට ලියන්න බෑ. ලියලත් ඒක ගැන පශ්චාත්තාප වෙනවා. පොඩි ළමයින්ගේ හිම ගන්නෑ. වෙච්ච දේ ලියනවා. ඊට පස්සේ ඒක පිළිබඳව පශ්චාත්තාප වීමකුත් නැහැ. උනන්දු කරව ගන්න ලේසි. නැත්තම් ඇත්ත කියන තැනට ගන්න ලේසි. ඒක කොච්චර ඒ පොඩි උන් සතිපාසලේ දරුවෝ වගේ ඒ සාකච්ඡාට කැමතිද කියනවනම් ඒගොල්ලෝ භාවනා කරලා භාවනා කමටහන් කවියෙන් ඉදිරිපත් කරා. මෙන්න මෙහෙම කරනකොට මෙහෙම වුණා. මෙහෙම කරනකොට මේක නිකන් సౌందర్యාත්මකව ඒක නිකන් සෙල්ලක්කාරකමකට අරගෙන තියෙනවා. වැඩි හිටියන්ගේ පොඩි අයගේ ඒකෙදී විශාල වෙනසක් තියෙනවා. ඒ නිසා ඒකෙන් අතුරුලාභයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ පොඩි අයට කියලා දෙන්න ගියාම මෙන්න මේකයි සතිය කියන්නේ මෙන්න මේකයි ක්‍රියාකාරකම මෙන්න මේකයි සතිය පිහිටුපු වෙලාව මෙන්න මෙහෙමයි වාර්තා කරන්න ඕනේ කියලා තමන්ගේ කමටහන් සුද්ධ වෙනවා. කියලා දෙන කෙනාගේ උතුම් විදිහට කමටහන් සුද්ධ වෙනවා. ඉතින් මේ තමන් මේ බාගට තැම්බිලා තියෙද්දි තව කෙනෙකුට උගන්වන්න හදන එක නෙවෙයි මේ කියන්නේ. තමන් හරියට දන්නවනම් මෙන්න මේ ටිකයි කියන්න ඕනේ කියලා. ඒක ඉදිරිපත් කිරීමේ කලාව. ඉදිරිපත් කිරීමේ කෘත්‍යය ඒ පොඩි දරුවෙකුට කියලා දෙන්න පුළුවන්. ඒ දරුවට අම්මගෙන් තාත්තා ඒක සිද්ධ වෙන්නේ නැහැ. අම්මලා තාත්තලා කරන්නේම බොරුව. ඒ දරුවා රවට්ටනවා. ඒ වෙනත්නම් ඒ දරුවට බොරු කියන්නේ ඇතිදී ඇති හැටියට කියන්නේ පන්ති බාර ගුරුතුමා ගුරුතුමේ කරන්නේත් නැහැ. ඒකත් මේ සදාචාරවාදයකට දාලා අපරාධය අර අහිංසක මේ ඉදිරිපත් කිරීමේ හැකියාව අවුල් කරනවා. ඒ නිසා කවුරු හරි ඒ පොඩි ළමයින්ගේ මේ ගතිය කාරණාවක් කියලා මෙන්න මේකටයි හිත දාන්න ඕනේ. හිත ගිය බව දැනෙන්නේ මෙහෙමයි. එතකොට Tamanට වැටහෙන දේ මොනවද කියලා කියන්න කිව්වොත් ඒ ළමයා ඒක අල්ලන වේගෙ හිතා ගන්න බැහැ. ඒක නිසා කියනවා කමඨාන් වාතාව ලියනකොට පොඩි දරුවෙක් වෙන්න කියලා. වෙච්ච දේ විතරක් ලියන්න විය යුතු දේ හෝ බලාපොරොත්තු වෙන දේවල් දාන්න එපා. ඒ ධර්ම දේශනාවේදී පේනවා මේ අනුමය සංයෝජන, පටික සංයෝජන, ditthi සංයෝජන, විචිකිච්ඡා, මාන, භවරාග, අවිජ්ජා කියන්නේ ඔන්න ඔක තමයි. වෙච්ච දේ පතක තියෙද්දි ඒක ඔප මට්ටම් කරලා හදන්න හදනවා. ඒ කරනකොට හිතෙනවා මේ ආගෙන ඉන්න කෙනා රැවටි කියලා එතන තමයි රැවටි. ඉතින් ඒකේ ප්‍රශ්නයක් නෑ ඒක දඬුවම් ලැබිය යුතු වැරද්දක් නෙවෙයි. ඒක කරලා කරලා කරලා කරලා කවදා හරි සාකච්ඡා අනුග්‍රහිතට මෙන්න මේක ඉදිරිපත් කරන්න ඕන කියලා තීරුම් ගත්ත දවසේ gedara දොන තියෙන රණ්ඩු සතුරුත් ඉවරයි. තමන් කාට හරි කාරණාවක් කියනවනම් කළුව මාරපන් ගියා වගේ අවුලක් වෙන්නේ. මෙන්න මේකයි කියන්න ඕනේ. මොකද කියන්නේ කියලා ගන්න. එතකොට අද තියෙන මේ සංනිවේදන උපක්‍රමවල අවුල කොච්චර සංනිවේදන උපක්‍රම වැඩි වුණත් ආතතිය වැඩි වෙනවා ප්‍රශ්න වැඩි වෙනවා මිසක් සංනිවේදනයේ ඍජු භාවයක් කාර්යක්ෂම භාවයක් ඉන්නේ. ඉතින් මේ භාවනාවේදී එහෙම නැත්නම් මේ වැඩමුළුවකදී අපි සාකච්ඡානුගහිතයට හොඳ සාකච්ඡානුගත හොඳ අවධානයක් යොමු කරන්න පුදුමාකාර විචාර බුද්ධියක් පුදුමාකාර මීමන්සා නුවණක් පුදුමාකාර ධම්මවිචි සම්බොධ්‍යයක් අවශ්‍යයි අවශ්‍යයි ඉතින් ඒක බලනකොට හිතෙනවා මේ පොත්පත් කියවලා ව්‍යාකරණ ඉගෙනගෙන ගුරුවෙක්ට භාවනා කරලා ගන්න දෙයක් කියලා නෑ ඔය කියන ධම්මවිචි ඔය කියන මීමන්සා නුවණ ඔය කියන විචිකිච්ඡ මේ ਵਿਚාරය අපේ උප්පත්තියම අපි ළඟ තියෙනවා. ඒ කිසිේත්ම අල්ප ඉගෙන ගන්න දෙන්නේ. කවදා හරි මේ ඍජු සංනිවේදනය වෙච්ච දවසේ තේරෙනවා අපි මෙතෙක් කල මේක ආලවට්ටම් කරන්න ගිය නිසා සංනිවේදනය වෙලා නැහැ. නමුත් අපේ අහිංසකකම ඍජු ගතිය ඒක ජම්මලාභයක්. නිසා පුළුවන් තරම් ඒ පොඩි දරුවෙක් වාගේ ඒ කටයුතු ලියන්න ඕනේ. ඒලා ඉදිරිපත් කරනකොට දවසක ගුරුවරයා සහ තමන් අතර එහෙම නැත්නම් අපිට සුද්ධ කරන සහ තමන් අතර ඇති වෙන ඒ කනෙක් වෙනවා කියලා කියන නැත්නම් සම්බන්ධය හරියට සයිකෝඇනලයිස් කරන ඒ සයන්නේ තෙරපිස්ට් තහ ලෙඩා අතර සංවේදනය වුණා. ඒ වෙනකොටම නිකන් ලොකු ටෙන්ෂන් ඇතුළත් වුණා වගේ අරක එහෙම බහැර යනවා. ඉතින් මේක හංගා ගන්න එක මේක ඇති විදියට එළියට එන්න දෙන්නේ නැතුව මේක පසුරුවන එක තමයි මේ සංයෝජන ධර්ම කියලා කියන්නේ. අනුසේ ධර්ම කියලා කියන්නේ. ඉතින් ඒ නිසා EYදී මෙතන මේ පටලවන්නේ මගේ දෝෂයක් නිසා නෙවෙයි. මගේ ඇතුලේ තියෙන විතික්‍රම කෙලෙස් නෙවෙයි. පරිඋත්ථාන කෙලෙස් නෙවෙයි. ඊටත් යටින් තියෙන ජම්ම ගතියකට. ওই ගතිය මගේ කියාගන්න එපා. ඒක මායя අපිට අටවලා තියෙන එකක්. අපි බුදුරජාණන් වහන්සේට සද්ධාවන්ත වෙමු. අපි බුදුරජාණන් වහන්සේ මේ කෙලින් ප්‍රකාශ කරමු. ඒ ප්‍රකාශ කිරීම හරහා මායා මායාගේ ප්‍රයෝගේ වළක්වන්න පුළුවන්. ඒක ව්‍යර්ථ කරන්න පුළුවන්. ඒ සඳහා පතල කරන්න දෙයක් නැහැ. Taman ළඟ මේ කුසලතාවය Taman ළඟ මේ සඳහා වෙන හැකියාව තිබුණට ඒක ඉස්මතු වෙන්නේ ප්‍රතිපදාවක් නැතුව. ඒ නිසා අපි මේ බණ අහලා දිගින් දිගටම ක්‍රියාත්මක ක්‍රියාත්මක කරනකොට අපිට තේරෙන්න පටන් අර ගන්නවා කියන දේ තේරෙන්න කියන්න පුළුවන්. කාට හරි කමන්නේ. කාට හරි කියනකොට කියන දෙමලේ තේරෙන්නේ කියන එක. එහෙම නැත්නම් අසන්නගේ පැත්තෙන් කතා කරන්න. කියන්නගේ පැත්තෙන් තටමලා වක් කරන එක නෙවෙයි වැඩි. ඒක තමයි බලධාරීන් විසින් කරන දේ. ඒක සර්වඥාසිකාවේ හිම එකක් නෑ. සර්වඥාසික උගන්වන්නේ පුණා 16ටත් තේරෙන තාක්. සෝපාකටත් තේරෙන තාක්. එහෙනම් සුනීතරත් තේරෙන තාක්. ඒකට නම් අඟුලි මානටත් තේරෙන තාක්. ඉතින් මේ ඉදිරිපත් කරන ක්‍රමය ඒ සර්වචනාසේ එතෙන්න බහින්ද පැකිලෙන්නේ. තමන් කොච්චර ඒ සර්වඥතා ඥානෙ තිබුණත් යාගේ මානසිකත්වයට ඇස ගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක අපි හිතනවා නම් ඒක මේ නෝන්ජල්කමක්. එහෙම නැත්නම් මේ බය අඩු ගතියක් කියලා. ඉතින් වැඩි වෙයි නැසන්නේ විදනක් වෙන්නේ. අද වෙලා තියෙන්නේ අන්න ඒක. ඒක නිසා තුන්වෙනි එක තමයි සාකච්ඡානුගායිතය. ඉතින් යම් කෙනෙක් ඔය සීලානුගායිතය, සුතානුගායිතය, සාකච්ඡානුගායිතය කියන එක පොඩ පොඩ සුද්ධ කරමින්, ඍජු කරගන්නමින් කටයුතු කරනකොට අර සම්තානුගායිතය ලේසි වෙනවා. මොකද මේ සීලය සීල පරිදෝත පරිදෝවිතං සමාධි මහප්පලා හෝති මහානිසංස. සීලේ තියෙන්නේ සමාධිය පිරිසිදු කරන්න මිස සිල්වන්තයාගේ සිල්පද කැඩීම නිසා සමාධිය අවුල් කරන්න නෙවෙයි. ඉතින් ඒක තමයි බේරුම් ගන්න ඕනේ, තීරුම් කරගන්න ඕනේ. සිල්පද තියෙන කාටවත් දඩුවම් කරන්න, ගහන්න බනින්න, අවචාවට ලක් කරන්න නෙවෙයි. සීල පරිභාවිතෝ සමාධි මහප්පලෝ හෝති මහානිසංසෝ. සමාධි පරිභාවිතෝ පඤ්ඤා මහප්පලෝ හෝති මහානිසංසෝ කියලා ඒක එකක් එකක් යනකොට තමයි තේරෙනවා. තමන් ඒ සීලයට වග වෙනවනම් ඒකම සමාධියට පොඩි ඉනිමකක් බඳවා. තමන්ට තමන් රකින්න සීලය පිළිබඳ ප්‍රමෝදයක් පාන. ලෝකයට කියා පාන්න දෙමෙයි. මේ ඉදිරි ගමන සඳහා මේ සීලය නැමැති ඉනිමක හේතු කරගත්තා වගේ වෙනවා. ඉතින් යාට භාවනා කරලා ප්‍රයෝජන මොනක්වත් ඕනේ නැහැ. භාවනා කෙරුවයි කියන එක මොකක්ද? ඒ මොකද අපි හිතමු සීලේ පිළිබඳ යම් අඩුපාඩුකම් ටිකක් තියාගෙන එහෙම නැතුව මේ තමන් ගැනම තමන් විචනය කරමින් ඉන්න කෙනෙක් විනාඩි 5ක් භාවනා කරුවයි කියලා. එහෙම නැත්නම් විනාඩි 5ක් විතර ඒ භාවනා ආරමුණට හිත යොදාගෙන හිටියයි කියලා. ඉතින් යාට මේ මොනම ප්‍රතිඵලයක් නොලැබුණා. ඒ විනාඩි 5 තුළ කිසිසේත්ම සතෙක් මැරීමක් වුණේ නැහැ. හොරකමක් වුණේ නැහැ. කාමීත්‍යචාරයක් නෙනේ බොරුව කේලම ඊස්වචන පරිසවචන නැහැ. ඒසයි විනාඩි 5 ඇතුළත සීලෙ පිරිසිදුණයි කියලා සතුටු වෙන කෙනෙක් දැක ගන්න අමාරුයි. කොච්චර සීල් දැක්කත් මම මෙච්චර මහන්සිලා සීල් දැක්කමට අර සමාධිය ආවේ නැහැ මේ සමාධිය ආවේ නැහැ කියලා ඒ ලැබෙන ලැබිය යුතු දේවල් පිළිබඳව කල්පනා කරමින් සීලෙ හෙට්ටු කරන්න හදනවා. මේ සීලෙ කදාකත් එහෙම හෙට්ටු කරන්න. සීලෙ එන්නේ අහිංසක වෙන්න ඕනේ. නිර්ව්‍යාජ වෙන්න ඕනේ. සමාධියේ නාමයෙන් මම කායික දුස්චරිත නෙවෙයි කායික ක්‍රියත්නත කොච්චරද කියනවනම් ඒ පරියන්කක් භාවනා කරන වෙලාවක හිතාමතා මොනම කායික ක්‍රියාවක්වත් කරන්න එපයි. උපදේශ දෙන්නේ එහෙම තමයි. අරඤ්‍යගතව රුක්මූලගතව ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා සෝ සතෝ අසසති සතෝ පස්සසති තමන් කවුරුත් නැති දැනකට ගියා ගහක් වල වාඩි නැත්නම් මේ වගේ දැනට ඇවිල්ලා වාඩි ඊට පස්සේ උජුං කායං පනිදාය තමන්ගේ කාය කිලින් කරගන්නවා මොකද විනාඩි 5 10ක් ඉන්න බෑ ඇද වුණොත් එතකොට නිදිමත එනවා එහෙම නැත්නම් කොන්දේ ඇරීමේ අමාරු වෙනවා. ඉතින් ඒ නිසා කය ඊට පස්සේ පළඟ බැඳ ගන්නවා ආභෝග කර. පල්ලංකම් ආභුජිත්වා. මම දැන් ඉන්නේ ඉඳගෙන එහෙම නැත්නම් ඒක ප්‍රත්‍යක්ෂණය කරනවා මම දැන් හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි ඇවිදින්මින් නෙවෙයි. මම දැන් ඉඳගෙන ඉන්නේ කියලා ඒ බලනවා මේ ඉඳගෙන ඉන්න එකේ ඒ තියෙන සැපය සමතුලිත භාවය උච්චර වෙලා තියන්න බලන්න. ඉතින් එතකොට ඒ සඳහා ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත ගැනීම සඳහා හුස්මවත් චේතනාපූර්වක ගන්න එපයි. එහෙම නැත්නම් කාය සංඛාර ආසල් පසාචේවත් හිතාමතා කරන්න එපයි. ඉතින් සමහරකට මේක පුදුම බය එළවෙන සුළු ගතියක් තියෙනවා. මොනවත් නොකර ඉඳගෙන ඉන්නවා කිව්වහම ඒ ඉඳීමම කාලීනාස්ති වීමක් එහෙම නැත්නම් කිසිම කමටහනක් ලැබිලා නැතුව නිකම් පාළුවට ලක් වුණා වගේ කියන එක තමයි තේරෙන්නේ. ඉතින් මේ කය ආභෝග කරලා ඉබේ වැටෙන හුස්මට ආශ්වාස ප්‍රශ්වාස දෙක බලනවා කිව්වහම ඒක නිකන් මහා කලකුණාට සහිත වෙලාවක මුහුදට ඔරුවක් දියත් කරනවා වගේ අමාරු. හරියට බල එන්නේ දිගටම දියත් කරන වැඩේට ප්‍රතිපක්ෂව. ඉතින් ඒකේ මේ මුහුද අපිට තරහින් කරන එක නෙවෙයි. ඒ හැටි. නමුත් ඒක නිසා අපි කියනවා මුහුදු රළ රළු වෙලාවට වාරගම් කාලයට දාන්න යන්න එපා. හොඳට තෝරලා බලලා මුහුදු රළ අඩු වෙලාවක හරියට මුහුදු රළට අංශ 90ට තියෙන පුළුවන් තරම් ඇතුළට තල්ලු කරලා පට්ටම් ගත්ත වෙලේ ඉඳලා හබල් ගන්න ඇතුළට යන්නේ උරුවේ මාළු මරන දෙන්න විතරයි. තල්ලු කරන 10 15 දෙනෙන් තල්ලු කරනවා. අන්න වගේ මේ ආනාපානයට හිත නංව ගන්නවා කියන එක. වගලා ගන්නවා කියන එකට අපි දන්න ඔක්කොම දේවල් දාලා බලනවා හුස්ම ඉබේ ගන්න එක බලන්න පුළුවන්. හුස්ම ආයාසයෙන් නැතුව ගන්න එක බලන්න පුළුවන්. ඉතින් ඒ විනාඩිය ආයාස වෙන එක පුදුමාකාර වැඩක්. ඒකට කමන්නේ නැහැ. ආයාස වුණාට කමන්නේ නැහැ. මම දැනගන්න මේ කිරෙන්න ඕනේ අනායාසේ. දැන් ආයාස වෙලා කමන්නේ මම ඒක හිම කරගෙන යනවා. එතකොට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකේ ආයාස කරගතිය අඩු වෙන්න පටන් ගන්නවා. අන්නේ අඩු වෙන්න පටන් අර ගන්නකොට තමයි උස්මේ ප්‍රകൃතිය උස්මේ ස්වභාවය පේනවා. ඉතින් මේක ගැන කියනකොට කියනවා අපිට අවුරුදු 100ක් විතර ජීවත් වෙන්න අවස්ථාව හම්බුනොත් අපිට හුස්ම කෝටි මට මතක විදිහට 13ක් විතර හම්බෙනවා. එක හුස්මක්වත් අපි සමානලාට මේක විශ්වදව දැකලා නැහැ. මරණ මොහොතේදී මරාගෙන අඬාගෙන වැටෙනවා. අනේ තව හුස්ම දෙක තුනක් දෙන්න කියලා. නමුත් මේ දැන් කොච්චර කෝටි ගණක් හුස්ම ගන්න තියෙනවද? තව කොච්චර කෝටි ගණක් තියෙන කෙනවද? ඒ කියන්නේ තාමත්ම මේ වැදගත් දේ පුදුමාකාර විදිහට අවචාටක් කරනවා. ඉතින් ඒ නිසා අපිට පුළුවන් නම් සීල වැඩ පහතබල සීලයක් අරගෙන මේ කොහිදෝ යන හුලක් හුස්මට හිත යොදලා ඒක දිහා පූර්ණ අප්‍රමාදයකින් දල්වාගත් අවදීකින් මේක දිහා බලන්න හුස්ම ගන්න නැතුව ගැනෙන හුස්ම බේසිට වෙන හුස්ම ඉතින් මේක හිතට වදලා දෙන්න මේ වගේ වැඩමුළු කීයක් කරන්න වෙයිද දන්නේ මොකද හැම කෙනාම හිතාන ඉන්නේ මෙන්න මේ කමටහන මට ලැබුණ නැහැ තාම මම මේ බලාගෙන ඉන්නේ කමටහනක් හම්බ වෙනකන් කියලා මොකක් හරි ජපමන්ත්‍රයක් හම්බ වෙනකන් බලائیں. ජපමන්ත්‍රේ මොකක්වත් නැහැ මේ ඉබේ වැටෙන හුස්මක්. ස්වන්තිද්ද වෙnderලා ඒකට පූර්ණ අවධානය පූර්ණ අප්‍රමාදීව පූර්ණ එළඹ සිටි ශක්තිය බලන ඉන්නවා නම් ඒ චිත්තක්ෂණේ ඒ හුස්ම දිහා අර විදිහට අපේක්ෂාවලින් තොරව අනායාසයෙන් සිද්ධ නොස්ම දකින්නකොට ඒ චිත්තක්ෂණේ නිවන් දැක්කයි කියලා කියන්නේ. ඒකට අටුවාචාර්ය වහන්සේලා තදංග නිබ්බුති කියලා කියනවා. ඒ චිත්තක්ෂණේ නිවන් ලබනවා. ඒ චිත්තක්ෂණේ අතීතෙත් නැහැ අනාගතෙත් නැහැ. වෙන කෙනෙක් ගැනත් නෙවෙයි වෙන තැනකුත් නෙවෙයි. යාට ඒ චිත්තක්ෂණ කීපයක් ඉන්න පුළුවන් වුණොත් තේරෙනවා. අන්න ඒ ගත කරපු චිත්තක්ෂණ පුරාවට මතකයක් හෝ මොකක්වත් නැහැ. හිතේ මේ පටලැවිලි නැහැ, ගැට නැහැ, අජිත ගතියක් තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකේ පොඩි ප්‍රශ්න කරගතියක් තියෙනවා. මොකද එක චිත්තක්ෂණයක් හිටියට ඒක තේරුම් ගන්න බෑ. චිත්තක්ෂණ හතරක් පහක් එක දිගට හිටියොත් විතරයි කෙනෙකුට දැක ගන්න පුළුවන් වෙන්නේ මේ අරමුණත් එක්කම සතියත් එක්කම ආනාපානියත් එක්කම හුස්ම එක මේ චිත්තක්ෂණ හතරක් පහක් ගිය ඒ කුට්ටියේ කෙලෙස් නැති බව තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් එක චිත්තක්ෂණය දා ගන්න බෑ. ඉතින් ඒක නිසා කවදා හරි සතිය පිහිටියා ආනාපාන සතිය පිහිටියා පිටියට පස්සේ මේක ප්‍රත්‍යක්ෂණය කර ගන්නවා කියන එක. මේක හරියටම නොවලාහ කියන්න පුළුවන් කියන එක ඒකට හිත දාන එකත් එක්ක සම්පූර්ණ වෙනස. ඉත දාන්න පුළුවන්. ඔබ දෙනේ දාන වෙති. නමුත් ඒක ඒ විදිහට කියන්න දන්නේ අපි ඒකට සමාදන් වුණාට මේ උනේ මේකයි කියලා කියන්න දන්නේ. ඒ වෙලාවේදී බබා බබෙක් බහතෝරන්න වගේ පුළුවන් තරම් උත්සාහ කරන්න වෙනවා. මෙන්න මොකද්ද වුණා? භාවනා කරගෙන ඉන්නකොට මෙන්න මෙහෙමයි වුනේ කියලා දන්න ප්‍රමාණය කියනකොට තමයි අහගෙන ඉන්න කෙනාට තේරෙන්න පටන් අරගන්නේ. මෙයා මේ හුස්ම ගන්න නැතුව ගෑනේන හුස්ම දිහා අනායාසයෙන් සිදුවෙන හුස්ම දිහා පූර්ණ අවදියෙන් බලන ඉන්නකොට චිත්තක්ෂණ කීයක් ප්‍රകෘතියෙන් වැටෙන හුස්ම දිහා බලා ඉන්න පුළුවන්ද? එතන මොනවද පේන්නේ? ඒ පේන දේ යෝගාචර කවදාකවත් අපේක්ෂා කරපු දෙයක් නෙවෙයි. ඒ නිසා ඒ සමතනුග්‍රහිතය කියලා මේ පෙන්වන්න හදන මේ දේ සාමාන්‍යයෙන් සර්වඥාන්සේ නිදර්ශනයක් වශයෙන් පෙන්වන්නේ හරියට මේ දුනු ආයෙක් හරියට දුන්න එල්ලෙට විඳින්න ඉගෙන ගන්නවා. ඉස්සෙල්ලා යාට දුන්න කිලින් කර ගන්නවත් බෑ. දුනුදී යමුණ ගන්නවත් බෑ. විඳින්නත් බෑ. විඳිනකොට කොහෙද යනවා? ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අඩු ගානේ ඒ විඳින ලෑල්ල දිහාවට හැරුණත් ලොකු දෙයක්. පස්සේ ගිහිල්ලා කියලා කවදා හරි ඒ ලෑල්ලේ දැවටුනොත් අර බුදුම සතුටක් එනවා. මෙච්චර විදලා විදලා විදලා මම අද ලෑල්ලේ වද්දාගත්තා. හැබැයි ඒක ඉතින් තිත්තට නෙවෙයි. බොහෝම ඈත තැනක ඒත් ඒක ලොකු ධෛර්යයක් වෙනවා අන්නේ විදිහට තමන් මුඛයකට හරි හිත යොදුවට පස්සේ ඒ හිත යොදපු දේ අන්තිම වෙන් කළා ඒ අදාළ දෙයට හිත ගියාද නැද්ද කියන එක ප්‍රකාශ කරන්න තරම් පරිච්ඡින්න ඥානයක් පරිච්ඡේද ඥානයක් නැති නිසා අපි කිරි ගොමයි කලවම් කරනවා වගේ පිරිසුදු දෙයි අපිරිසුදු දෙයි කලවම්. ඒ චේතවට අර පිරිසුදු දෙයි පිරිසුදු භාවයේ රැකෙන්නේ නැහැ. ඒක ඉතින් අර යෝගාවචරයක් මේ දෝෂයක් නෙවෙයි. හැබැයි යෝගාවචරක අවාසියට හිටලා තියෙනවා. ඒ නිසා යා දැනගන්න ඕනේ ඊට පස්සේ යනකොට මේ වගේ පටලැවිලි නැතුව කොයි වෙලාවක හෝ සමතයක් එහෙම නැත්නම් අරමුණට කිලිම හිත ගිය වෙලාවක් දැක ගන්න පුළුවන්ද? ඒක දිගින් දිගටම චිත්තක්ෂණ කීපයක් අන්න ඒක පවත්වා ගැනීම සඳහා සාමාන්‍ය බුද්ධිය වශයෙන් මං කුමක් කළ යුතුද කියන එක කියනවා සමත අනුග්‍රහිතය කියලා. ඉතින් මේක අමාරුයි එක සැරයක්වත් අගේ කරපු නැති, දන්නේ නැති කෙනා. මොකද එක සැරයක් හරි මෙන්න මේක වෙන්න ඇති සමතේ කියලා දන්න කෙනාට හරියට කැලේ එකපාරක් ගමනක් ගිය කෙනාට ටික කාලයකට පස්සේ ආයෙත්තර පාරේ කැලේ වැවුනට සාමාන්‍ය ලොකු ගස් වෙන්නේ පොඩි පොඩි ගස් ටිකක් තියෙන එක කපාගෙන යන්න පුළුවන්. ඒක නිසා ඒ සමත අනුග්‍රහිතය කරන කෙනාට මේක නිතිපතා කිරිල්ලෙන් තමයි පාරේ කැලේ පාරේ ආඩේ ලකුණ තියාගන්න පුළුවන් වෙන්නේ. ඒක කියනකොට ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ගලක වුණත් කමක් නැහැ. හැමදාම ඇවිදිනකොට ගලෙත් පාර වැටෙනවා. දිගට දිගට ගලේ ඇවිදිනකොට ගලෙත් පාර වැටෙනවා. ඒක නිසා අපිට මේක දවසක් කරලා ඒක ප්‍රයත්නයක් කරලා ඒකෙන් ලැබුණ නැහැ කියලා මේ පශ්චාත්තාප වෙන්න තියෙන්නේ. දිගින් දිගට දිගින් දිගට මේ සමත කරගෙන ගියොත් තමන්ගේ උදාසීන අරමුණ විහෙසකින් එහෙම අරමුණ ආයාස කරන්නේ නැතුව ඒකට හිත යොදන ගතිය පුරුදු කරන්න පටන් අරගත්තොත් ඒක විද්‍යාවකට වඩා කලාවක් බව තේරෙනවා. සමිතිය කියන්නේ එහෙම ගණන් කරලා කරන්න බෑ. පොට්ට ජාන්තියක් තමයි කියන්නේ. කරනකොට කරනකොට කරනකොට මේකට යම් ප්‍රමාණයකට අතහුරුවක් කියනවා. ඒ අතහුරුව ඒ බුරුමේ ස්වාමීන් වහන්සේ කියනවා කොච්චර සිල්ලක්වත් හම්බෙන්නේ. කොච්චර දන් දුන්නත් හම්බෙන්නේ. කොච්චර පොත් කියවත් හම්බෙන්නේ. කොච්චර වැදගත් ගුරුවෙක් ගාව හිටියත් හම්බෙන්නේ තමන්ම කරලා තමන් ඒකට අතහුරු කරගන්නවා. ඒක නිසා ඒකේ ප්‍රායෝගික වටිනාකමක් තියෙන්නේ. ඉතින් අද අද ලෝකේ තියෙන්නේ එහෙම නෙවෙයි. එක එක්කනාගේ දැනුමේ අනිත් එක්කනේ පිට ගන්න වෙලාවට. මේ වැඩේදී හිම් බෑ. මේකෙදී තමයි යොදලා තමන්ට අහර ගිය මට්ටමට තමයි තමන්ට මේ ප්‍රතිඵල ලැබෙන්නේ. ඉතින් එතකොට ඒ කියන්නේ සමත මට්ටමට එනකොට සීලය අතින් සුතිය අතින් සාකච්ඡාව අතින් සෑහෙන එකලසක් වෙලා තියෙනවා. අතිර දුන්න අතට අරගෙන දුරදී අමුණලා ඒක එල්ලට එල්ල කරලා හැල හැප්පෙන්නේ නැතුව දුන්න විදිනවයි කියන එක වගේ එල්ලයක් සමතේදී තියෙනවා. ඉතින් ඒක එච්චරම දුර්ලභ දෙයක් නෙවෙයි. මොකද අපි එදිනදා ජීවිතේ අනන්තවත් මේ කරලා ඒ කරන දේවල් හැම එකක්ම බාහිරාවර්ති ලාභ සත්කාර සඳහා මේක කරන්නේ සඳහා නෙවෙයි ඇති හැටිය දැන ගැනීම සඳහා. ඒ නිසා මේ සමතනුග්‍රහිතය කරන කෙනාට පුදුමාකාර ජීවිත සන්තුෂ්තියක් ලැබෙනවා. මේ මිනිස්සු මෙච්චර නන්නත්තර වෙලා විවිධාකාර මානසික අසහනවල දෙලී ගත කරද්දී මේ කෙනාට කෙටි මාර්ගයක් ලැබෙනවා. ඒ වගේ වෙලාවක මේ තමන් වඩන ලද සමතේකට හිත දාලා කෙටි ක්‍රමයකට අර හිත මේචල් කරගන්න පුළුවන්. ඒක හරියට මේ ඔපරේෂන් එකට කලින් ලෙඩා ඉන්ජෙක්ෂන් එකක් දීලා හිරිවට ගත්තා. එදා හිරිවට ගත්තේ නැත්නම් ඔපරේෂන් එක කරන්න බෑ. ඒක නිසා අපේ හිත මේ වගේ ක්‍රමයකින් දැපෙන දමා ගන්න ඕනේ. ඒ දැපෙන දමා ගැනීම තමන්ගේ මුල් ප්‍රතිපකටසි කරන ප්‍රයත්න වලට සාපේක්ෂව තමයි සිද්ධ වෙන්නේ. ඒ කාටවත් අපිට කරලා දෙන්න බෑ. එතන වැරද්දක් වුණත් ඒ වැරද්ද උරතලයක් කියලා තමයි කියන්නේ. මොකද වෙන ක්‍රමයක් නැහැ. කරලමයි ඉගෙන ගන්න ඕනේ. අන්න එහෙම කරනකොට යම් වෙලාවක මේ යෝගාවචරයට මේ එල්ලට විචින්ත තියාගත්ත මේ එල්ලේ නැත්නම් ආනාපානයට හිත යොදන්න ගත්ත මේ ආනාපාන දිහා නැවත නැවත ඇසුරු කරනකොට ඒක කාලානුරූප වෙනස් වෙන හැටි දැක් ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් එල්ලට විදිහට යන ගියාම ඒ කණුව සවිශක්තියතු එක තැනක නතර කරලා තමයි අපි අවශ්‍ය දුර යනකම විදිහට. නමුත් මේ යෝගාවචරය දැන් පයින් පිම්මට වෙලි තියනා වගේ අරගත්ත දක්ෂකම අනුව මේ ටාගට් ලෑල්ල වෙනස් වෙද්දී නැත්නම් ටාගට් ලෑල්ල වෙනස් වීමට අඳුනා නගන්නේ පශ්චාත්තාප වෙන්නේ ඒක වෙනස් වුණා ඒකටත් එල්ල කරන්න පුළුවන් ගතිය. ඒකට අපි කියනවා පයින් පිම්මට වෙලි තියනවා කියන්නේ. අන්න ඒ විදිහට කරනකොට උගාක්ම සෙල්ලක්කාරයි. සීලයට වැඩිය සුතේට වැඩිය සාකච්ඡාට වැඩිය සමතයට වැඩිය විපස්සනාව හරිම සෙල්ලක්කාරයි. නමුත් මේ මේට අපේ ලංකාවේ ඉතිහාසයේ ඒක කරන්න බෑ කියන පැත්තට තමයි සම්පූර්ණ ජනමතය ගොඩනැගිලා තියෙන්නේ. මම මේ කාලේ කරන්න බෑ. මේක කරන්න පුළුවන් වෙන්නේ මතු බුදු වෙන මෛත්‍රී බුදුහමරොත් එක්ක. එහෙම නැත්නම් ඉතාමත්ම සීමිත මේ පාරමිතා පිළිච්චත්තන්න විතරයි. ඒ නිසා මේක ආවට ගියාට කරන්න බෑ කියන එකෙන් පුදුමාකාර වෙනසක් ඇති කරනවා. පුදුමාකාර බය සම්ප්‍රයුක්ත වෙනසක් ඇති කරනවා. අපි මේ ලෝකෙට එනකොට ඒක තමයි තිබෙන්නේ. ඒත් එක්කෙනෙක් දෙන්නේ ගුරුවරු හිටියා. නෑ එහෙම වුණාට මේකට උත්සාහ කරාට වැරද්දක් නෑ. උත්සාහ කළොත් උග්ගටි දඤ්ඤු විපංචිතඤ්ඤු කියන එක පාරම නිවන් දකින්නයි නැති වුණා. මේ කරන ප්‍රයත්නයන්ගේ ක්‍රමික වර්ධනයක් සිද්ධ වෙනවා. අන්නේ ක්‍රමික වර්ධනය ඒ පුද්ගලයාගේ වර්ධනයක් විතරක් නෙවෙයි ඒක සාසනික වර්ධනයක්. මොකද මුළු සාසනෙම අන්දොත්හා වෙලා තියෙනවා. අරක හොඳයි මේකට වැඩි ආරය මේකට කෙනෙහිනවා ආරය මෙහෙමයි මෙයා මෙහෙමයි කියලා ඒ කරන එක්කෙනෙක් ගාවත් මේ වගේ අර එල්ලට වෙදිචිනා වගේ ප්‍රයත්නෙකුත් නැහැ. එතකොට මේ එල්ලය තමයි මිසරයින් තියාගන්න මේ ආනාපානේ හරියි පිම්බි මෑකලීම හරි ඇවිදිනකොට මේ වම් දකුණ හරි දත්මන්දිනකොට තමයි හිත තියෙන තැන හරි කෑම කන දේ හරි ඒකට හිත යොදාගෙන ඉන්නකොට කොච්චර සීක්‍රෙන් වෙනස් වෙනවද කියන එක <coughs> විශේෂයි හිත යොදන්න ගියොත් යාට තේරෙන්න පටන් අර ගන්න එකට ලෑස්ති වෙලා ගිය කෙනාට ඒක කරන්න පුළුවන් බෑ කියලා ගියොත් නැත්නම් ඒක මේ දෙවියෝ විසින් වළක්වන ලද්දක්. නැත්නම් හුනියමක් විසින් වළක්වන ලද්දක්. අපිට කරන්න බෑ කිව්වොත් ඒකම තමයි හුනියම වෙන්නේ. ඒකටම කියතයි හුනියම කියලා. ඉතින් ඒ නිසා අද ලෝකේ තියෙන මේ බලාපොරොත්තු වෙච්ච භවභෝග සම්පatti පුදුමාකාරට හොයාගත්ත මිනිස්සේ තුල තියෙන මේ මානසික අසහනය. ඒ වගේ මේ අනික් අයට කරදර කරන ගතිය, කඩාවැඩා කරන ගතිය, සූර කරන ගතිය මෙච්චර උග්‍ර වෙච්ච කාලයක් මිනිස්සු ඉතිහාසෙම තිබුණේ ඔය ශිෂ්ටාචාරය කිව්වට අද විතර ක්‍රමානුකූලව ඇති එක නැති එක අහුරගෙන කරන ලෝකයක් ඇත්තේ නැහැ. ඉතින් ඒක නිසා ඒ නැති ඇත්තෝ ඇති ඇත්තන ද්වේෂයෙන්මයි ගත කරන්නේ. ඇති ඇත්තෝ තමගේ ආරස්සාව සඳහා 140කට වැඩි ධනෙ යොදවනවා ඒ 140 නැති මිනිස්සුන්ට කන්න දෙනවනම් සෑහෙන සාන්තියක් ගන්න. අද නැති මෙදී ඇත්තෝ 90කටත් වැඩි රාත්‍රී නිදාගන්නේ සත්තුත් එකතුව කන්න නැති. ඒ අතර තව සමහර කට්ටිය පුදුමාකාර බාල් දාගෙන පාටි දාගෙන සංගීත සම්දර්ශන කරගෙන කපල බිපල ජොලි කරපල කියලා කියනවා. ඒගොල්ලෝ ඒ ඇත්ත හිතනවා ඒගොල්ලෝ දක්ෂ නිසා කරණේම ජීවත් වෙන්න පුළුවන් කියලා. නැත්නම් ඒගොල්ලන්ට කිසිම හැඟීමක් නැහැ. අපේම තව සහෝදර පිරිසක් අතලිව කා ගන්න නැතුව ජීවත් වෙනවා. ඒක නිසා යම් වෙලාවක යෝගාවචරය තේරුම් ගත්තොත් මේ සර්වඥාන්සේ දේශනා කරපු දේ මේ සමතය හරහා විපස්සනා හරහා අපිට මහා ධන කුවේරයෙන් ලැබෙනවටත් වඩා යම් ප්‍රමාණික නිර්ාමීෂ සැපයක් විඳින්න පුළුවන්. ඒක වසා හෙල්ල තියෙන. ඒක ලබන්න බෑ ඒක ලැබෙන්නේ කොළබනාත්මේ එහෙම නැත්නම් මෛත්‍රී බුද්ධ ශාසනය කියලා අර වහා ඒකට තියෙන සම්බන්ධයේ පිටින් වෙලෙන් කපලා දාලා තියෙනවා. ඉතින් ඒකට අහුවෙන්නේ නැති පිළිස් නෑ ඒක අපි කියමු ඒකට අහුවෙච්ච පිළිසක් තමයි දිගටම හිටියේ ලංකාවේ 100%ක් බුද්ධ ජයන්ති ඉස්සල්ලා. තිබුණේම නෑ කිසිම කෙනෙක් කිව්වේ නෑ භාවනා කරන්න පුළුවන් භාවනා කළ යුතුයි මේ කාලේ භාවනා කරන්න ඕනේ. නමුත් බුද්ධ ජයන්තිදී ඒ බුරුමින් ආව භාෂී භාවනා ක්‍රමේ මේ භාවනා ක්‍රම දෙක තුනක් ආවට පස්සේ ඒක කරන්න පෙළඹිච්ච පිරිසට පුදුමාකාර උපණ්ඩනයක් පුදුමාකාර විහිළු පුදුමාකාර අවචා කතා කියනවා. ඒ නිසා ඒ කාලේ භාවනාව ගන්න නෙවෙයි තිබුණේ මේ භාවනා කරනවා කියන එක නොකල හැක්කක් නොකල යුත්තක් කියන අයට ඒක කියන දෙන්න තියෙනවා. ඊට පස්සේ කුයුගයක් ආවා. දැන් හැයින පිටක් කරන්න පටන් ගත්තට පස්සේ නේද ඒ කෙරුවට වැරද්දක් නැහැ. හැබැයි ඉතින් මේ කරනවා නම් මුළු ත්‍රිපිටකෙම ඉගෙනගෙන ශීර්ෂියක්ම සීලේ තියාගෙන අරණ්‍යගතව එහෙම නැත්නම් රුක්ක මූලගතව මහාංශි උනෝ සමත විතරක් කරන්න ඕනේ. ඉන්නේ හටනම් බෑ කියන මේ කාරණා පහේ හිර වෙලා හිටියා. නමුත් පසුගිය අවුරුදු 50 ඇතුළත කරපු මේ සමාජ ගවේෂණ වල තියෙනවා අද ඒ සුරංගනා කතාවලට අහුවෙන්නේ නැතුව දහසකුත් රාජකාරී කරන කුස්සියේ සුමේ කරන කුස්සිය අපේ අම්මලා බව බහනා කරන බහනා කරන්නේ ලොකු අගකීමක් සහ ලොකු මේ විශ්වාසයක් ඇති. ඒක අපි මේ අවුරුදු 50 ඇතුළත දැකලා තියෙනවා. ඉතින් ඒක නිසා මෙවුවා නොකල හැක්කක් නැත්නම් පොතට විතර සීමා විය එකක් නෙවෙයි. මේ කලහක් මේක එදත් තමයි. සර්වඥාන්සි වැඩ ඉන්න කාලෙත් තමයි. දැනුත් තමයි. නමුත් අමාරුයි කියලා පැත්තක දාන වෙනුවට ඒක කරන්න පටන් අරගත්තොත් මේ ටික ටික ටික ටික වැඩෙන්න පටන් අර ගන්නවා. ඒ වැඩෙන ප්‍රමාණය වේදනාකාරී විදිහට හිමීට සිද්ධ වෙනවා. දැන් කවුරු හරි ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා එයා කරන්නේ නැහැ. කමක් නැහැ ප්‍රතිඵල අපේක්ෂාවක් ඕනේ නැහැ. කරනවනේ. පුඤ්ඤම් මේ කතන්ති නන්දති. මට ලැබනාත් පිංගපා පිනක් කරා කියලා සතුටක් වෙනවා. භාවනා කරා කියලා සතුටක් වෙනවා. ආන්නේ විදිහට භාවනා කිරීම සම්බන්ධයෙන් Tamanට මේ මනස සකස් කරගන්න පුළුවන් නම් භාවනා එපා. සීලය පිළිබඳව මනස සකස් කරගන්න පුළුවන් නම් ඒක Tamanගේ බුද්ධික පෞෂත්වයේ මිස කාටවත් දෙන්න බෑ. ඒ නිසා මේ පෞරුෂත්වය හදාගෙන අපි කියන ඔය සීලයෙන් යම් මට්ටමකට උස්සලා අපි සුතමේ ඥානෙ සාකච්ඡා නාන කරමින් ඇහෙන බණ අනුව සමතිත හිත යෙදුවොත් දැනගන්න පුළුවන් වෙයි එකට එක ප්‍රතිඵලක් දෙන. එක චිත්තක්ෂණයක් සතිමත් වුණොත් එක චිත්තක්ෂණේ කාන්සන්ත ලැබෙනවා. චිත්තක්ෂණ දෙකක් සතිමත් වුණොත් චිත්තක්ෂණ දෙක කාන්සන්ත ලැබෙනවා. චිත්තක්ෂණ 3 4 5 6 යනකොට මෙන්න මේ ජවය ගැම්ම පුදුමාකාර විදිහට Java කැවෙන්න පටන් කිසිම දවසකේ භාවනා කරන එකන විශ්වාස කරන්න නැති මට්ටමකට මේක වැඩෙන්න පටන් අන්නේ වැඩෙන්න පටන් ගන්නතර පස්සේ තමයි තේරෙන්නේ බුදුජානන වහන්සේගේ ධර්මයේ අකාලිකයි. ඕක මේ ලබනාත්මෙට දාන්න කියලා හෝ මෛත්‍රී බුද්ධ ශාසනයට දාන්න කියලා කතාවක් ඇත්තේ නෑ. එහෙම කරන්නේ නැත්නම් ඒකට හේතු කරුණු දක්වන්නේ අර බුද්ධ ඥානංශගේ සම්පින්ඩාර්ථයෙන් කියන අප්‍රමාදේ වෙනුවට ප්‍රමාදී ඉස්සර වෙනවා. නිසා යෝගාවචරය දරගන්න මුළු ලෝකෙම ප්‍රමාදී ගති ගත කරද්දී අපි අප්‍රමාදීව මේ සත්‍ය සංයෝජන ධර්ම පරිවිත විතිකම කෙලස් නෙවෙයි පරිඋත්තාන කෙලස් නෙවෙයි ඊටත් යන ඊටත් යට අනුසේ වශයෙන් තියෙන ධර්ම පවා දැනගන්න පුළුවන් දැක ගන්න පුළුවන් ඒක කරන්න පුළුවන් වෙන්නේ හැකි සංඥාව තියෙන කෙනාට විතරයි ඒ නිසා මේ හැකි සංඥාව හෝ මේකට කිරීමට යම් කෙනෙක් කැසපට ගහ ගන්නවා නම් ළඟ ඉන්න එක නදියා බල්ල කරන්න යන්න එපා. ඒකෙන් කවදාකවත් නන්දුවක් ඇති වෙන්නේ නැහැ. වෙන්නෙම පශ්චාත්තාපෙදී. තමන්ම තමන්ගේ අධිෂ්ඨාන ශක්තිය වඩ아가න දිගට කරගෙන යන්න ඕනේ. ඉතින් ඒක සඳහා දැනට යෙදিলা තියෙන ප්‍රමාණය නැත්තම් දැනට ඉඳලා ඉන්න කැප කරලා තියෙන ප්‍රමාණය ගත්තොත් උත්කෘෂ්ටයි. බුදුමාහාර කැපකිරීමක් කරලා තියෙනවා. ඉතින් ඒ ටික කරගෙන යනකොට තමයි අපිට අර සමතේන් පරිඋත්හාන කෙලෙස අයින් කරලා ඊට යටිය යටටට්ටුවේ තියෙන අනුසය ඒවට තමයි මේ සංයෝජන ධර්ම කියන්නේ සත්ත්ව සංයෝජන සත්ත්ව අනුසය මේ ටික කිසිම ආගමක උගන්ලා නැහැ අනිත් හැම ආගමකම උඩුහිත යටිහිත පේන දේවල් නොපේන දේවල් ගොඩාක් විස්තර කරනවා මේ අනුසය කොටසට අත තියන්නත් බෑ ඒ මොකද ඒගොල්ලෝ කියන දේ කරමින් පිහිටලා නෙවෙයි යෝ චින්තනය කරන්නේ. අඩු ගන්න සීලක නැහැ. අඩු ගන්න සමාධියක නැහැ. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ බොහෝ විචක්ෂණ වලියන. ඒක කීවට වැරද්දක් නැහැ. නමුත් අර වතුරට බහැලා පීනන එක නයි වතුරේ ගොඩ ඉඳගෙන පීනන එක නතර වෙනස යෝගාවචරය දැනගන්න. දැනගන්න නම් තමන් ගාව යම් ප්‍රමාණයක අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් ණයට ගන්න බෑ. පොත්පත් වලින් ගන්නත් බෑ. ඒ වගේ වෙන පිනකින් හෙට්ටු කරන්නත් බෑ. ඒක නිසා අපි බලමු ඉදිරියට එන දවස්වල මේ සංයෝජන ධර්ම හත කොහොමද අපි මුණ දෙන්නේ? අපි කොහොමද දැනගන්නේ? දැන් අපි ඉන්නේ සංයෝජන මට්ටමේ කියලා. එතකොට ඒ වගේ ප්‍රහාණයක් හෝ වැඩිවීමක් එහෙම නැත්නම් කියන වෙනසක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. එක්ක වැඩි වෙනක් අඩු වෙනවා. ඒ වෙනස තුලින් තමයි ගමන යන්න පුළුවන්. 100ක් අඩු වෙනවා කියලා හිතන්න යන්නේ. අපි මේ දෙන ඉන්ජෙක්ෂන් එකට අපි දෙන මේ බේතට මේ ලෙඩේ පොඩ ඇවිස්සෙනවා. අන්නේ ඇවිස්සෙනකොට ඒකේ කටයුතු කරන්න නම් අපිට සීලේ තහවුරු කරගෙන සමාධියේ තහවුරු කරගෙන මේ සංයෝජන ධර්ම නැත්තම් මේ කියන අනුශේ ධර්ම ඉසෙයි අපේක්ෂා කරන්න ඕනේ. නැත්තම් සූදානම් ශරීරය තියෙන්න ඕනේ. හොඳ මන්ත්‍රයක් ජප කරන මිනිසයා ආවේශ වෙයි කියලා හිතාගෙන මන්ත්‍රය හරිනම් ආවේශය. මන්ත්‍රය හරි නැත්නම් ආවේශ වෙන්නේ. එහෙනම් බොරුව කරන්නේ. ඒ නිසා මේ මන්ත්‍රය ජප කරනකොට ওই වගේ මේ ආරූඪ ආවේශය එන්න පටන් අර ගන්නවා. ඉතින් ඒකට සූදානම් වෙන්න තමයි අපි අර සීලය සමාධිය දෙක පෙළගස්වගෙන යන්නේ. ඒ නිසා අදට පිට වැඩි කොටක් යමුරට යන්න අමාරුයි. අපි අදහස් කරගමු නැත්නම් සැලසුම් කරගනිමු ක්‍රමයෙන් හිත අනිද වෙනකොට අපි මේ එක එක සංයෝජන ධර්ම කොහොමද අඳුනගන්නේ අඳුරන කොහොමද ඒවට සූදානම් සත්‍යයක් ඇති කරගන්නේ එහෙම නැත්නම් අපි සත්‍ය පිළිබඳ හොඳ පදනමක් සකස් කරගන්නේ සමාජීය කොහොමද පදනමක් සකස් කරගන්නේ කියලා. ඉතින් ඒ සඳහා දැනට මේ යෙදී ගත කරන භාවනා උපදේශ, සක්මන් උපදේශ, එදිනදා වැඩ පිළිවෙල උපදේශ නැවත නැවත පශ්චාත්තාප නොවි කිරීමට ඉදිරිය බැලීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා